භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදානන්ද භික්ඛු වරඤ්‍ය ගතෝ වා රුක්ඛ මූල ගතෝ වා ශුඤ්ඤාගාර ගතෝ වා ඉති පටිසංචික්කති රූපං අනිච්චං වේදනාං අනිච්චා සංඥාං අනිච්චා සංඛාරං අනිච්චා විඥානං අනිච්ඡං තී ඉතිමේසු පංචසු පාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ අසනීපයක් නිමිති කොට අනදමහිමිපාණන් වහන්සේ අමතා වදාළ දස සංඥාව දැක්වෙන සූත්‍ර දේශනාවේ පළමුවෙනි මාතෘකාවයි මේ ප්‍රකාශ වුනේ. ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඒ රටේ තාමත්ම සුප්‍රසිද්ධ අග්‍ර පුරෝහිතතුමාණන්ගේ පුත්‍රවණයි. උසස්ම බ්‍රාහ්මණ වංශිකේ උසස්ම අධ්‍යාපනඥයෙක්. එවැගේම තරුණ වයසේ සිටියේ සම්භාවනීය ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේට දැඩිසේ අසාධ්‍ය රෝගයක් උපුණුමේ ඇති වුණා. ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සමග අනද මහමිපාණන් වහන්සේගේ මිත්‍රත්වය දෙ පැවතුණා. එක දවසක් අනද මහමිපාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණ සාකච්ඡා කොට සරුවඥන් වහන්සේ වෙත පැමිණ ආරාධනයක් කළා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේ දැඩිසේ ආබාධිතව සිටිනවා. මහා දුකින් පෙළෙනවා. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. සරුවඥන් වහන්සේ දේශනා කළ ආනන්දය ගිරිමානන්ද ඊශ්වර නමට දස සංඥාව දේශනා කරතුත් ඒ දස සංඥාව ඇසූ කෙනෙහි ඒ ගිරිමානන්ද ස්ථවර නම ඒ රෝගෙන් ඒ කාන්තෙන්ම සූපත් වෙනවා කියන එක ප්‍රකාශ කොට දස සංඥාව දේශනා කළ ආනන්ද ස්වාමින් වහන්සේට සකේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසී ථානං කෝපනේකං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්භියේ මේ ප්‍රකාශෝනේ සරුවක්යන් වහන්සේ දෙසූ උපදේශයයි ආනන්දයේ මේ ආනන්ද ඉස්තරයන් වහන්සේ ගිරිමානන්ද ඉස්තර නම වෙත වැඩම කරවා දස සංඥාව දේශනා කරනසේක් නම් ගිරිමානන්ද ඉස්තරයන් වහන්සේ කාන්තේම රෝගින් නැගී සිටනවා සූපත් වෙනවා කතමා දස ඒ දසේ නම් කුමක්ද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබරත සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සති. මෙන්න සංඥා 10 මාතෘකා වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළා. එයින් එකක් එකක් ගානේ පහදා දුන්නා. පළමුවෙන් අනිත්‍ය සංඥාවයි. මේ මාතෘකා කළ සූත්‍ර පාඨයෙන් දැක්වෙන අනිත්‍ය සංඥාවයි. ආනන්දය මේ ශාසනයෙහි සදහයෙන් සසුන්වන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නම ආරණ්‍ය සේනාසනයකට හෝ යනවා. වෘක්ෂ මූලයකට හෝ විවේකස්ථානයකට වේදවා. ආරණ්‍ය සේනාසනය කියන්නේ ගමේ සිට ගමේ කෙළවරේ ගෙදර සිට බඹ 500ක් දුර සිහිතිස්ථානයයි ආරණ්‍ය සේනාසනයයි. ආරණ්‍ය සේනාසනයේ සූත්‍රාන්ත ක්‍රමය විනය ක්‍රමය අභිධර්ම ක්‍රමය කියලා තුන් ආකාරයකට සඳහන් කරනවා. එයින් මෙතන සඳහන් කරන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙන ආකාරයටයි. සූත්‍රාන්ත පිටකයේ තමයි ආරණ්‍යකාංගයේ සවිස්තරව දැක්වෙන්නේ. ආරණ්‍යකාංගය කියනකොට යම්කිසි ගමක් වට කරන වැටක් තියෙනවා ප්‍රාකාරයක් තියෙනවා. එහෙමනම් මේ වැටේ කෙළවරේ ඉදි කඩුල්ලේ සිට මධ්‍යම පුරුෂයෙකු විසින් ගල් කැටයක් වීශු කරනකොට වැටෙනවා නම් යම් පමණක් ඒ දුර ප්‍රමාණයට ගාම උපචාරය කියලා. ඒ ගල් කැටේ වැටිච්ච තැන්න තවත් ගලක් ඒ වගේ වීශු කරනකොට එතනින් එහාට තමයි ආරණ්‍ය සේනාසනේ මනින්නේ. එනම් බම 500ක්. දුනු 500 කියන්නේ බඹ 500ක් දුර පිහිටි වන ලැබක් හරි එහෙම නැත්නම් අභ්‍යවකාශයක් හරි කෙසේ නමුත් ගමින් එතුපමණ දුර ප්‍රමාණයක් වෙන්නට ඕනේ. රුක්ක මූල කියන්නේ සතුන්ගෙන් සර්පයන්ගෙන් මැසිමඳුරුවන්ගෙන් පක්ෂීන්ගෙන් මේ ආදී සතුන්ගෙන් බාධා නොවන ගස් හේවරක්. ශූන්‍යාගාරය කියන්නේ විවේක ස්ථානයක්, ජන ශූන්‍ය ස්ථානයක්, මිනිස්යන් නිතර එන්නේ නැති, කතා කරන්නේ නැති, ශබ්ද බද්ධ නැති විවේක තැනක්. මේ ස්ථානයකට වෙලා ඉති පටිසංචිත්ති. මෙන්න මේ ආකාරයෙන් නැවත නැවත නුවණින් සැලකනවා. ඉති මෙසේ පටිසංචිත්ති කියන්නේ නැවත නැවත නුවණින් සැලකනවා. රූපං අනිච්ඡං රූපස්කන්ධය අනිත්‍යයි කියලා. වේදනා අනිච්චා වේදනා ස්කන්ධය අනිත්‍යයි. සංඥා අනිච්චා. සංඥා ස්කන්ධය අනිත්‍යයි. සංඛාර අනිච්චා. සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්ඡන්ති. විඥානය අනිත්‍යයි කියනවා. ඉති ඉමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපාසී විහෙරති. ආනන්දයේ මෙන්න මේ උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් දකින්න වාසය කරනවා නම් මේකට කියනවා අනිත්‍ය සංඥාව කියලා. දැන් මෙතන කැටියෙන් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම ස්කන්ධ විදර්ශනාව. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ ධම්මානුපස්සනා ස්කන්ධ විදර්ශනාව. ඒ මේ ස්කන්ධ විදර්ශනාවයි මෙතන අනිත්‍ය සංඥා නමින් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට රූපය කියන එක කවුරුත් අහලා තියෙනවා. රූපේ නම් චත්තාරෝච මහා භූතා චතුන්නංච උපාදාය රූපං ඉදං උච්චති රූපං පඨමියාපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපත් ඊළාට උපාදා රූප 24ක් මේක තමයි රූපය කියලා හඳුන්වන්නේ ආධ්‍යාත්මිකෝද බාහිරෝද සියල්ලම මේ සංඛාරට ඇතුළත් වෙනවා ඒ රූපය ආනාපාන සති වශයෙන් ඉරියාපත වශයෙන් චතු සම්පජඤ්ඤ වශයෙන් පටික්කුල වශයෙන් ධාතු මනසිකාර වශයෙන් නවසීවිතික වශයෙන් කවර හෝ ආකාරයකින් රූපේ පළමු කොට වෙන් කර ගන්නවා වෙන් කරගෙන ඒක අනිත්‍ය සංඥාට නගනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක ලක්ෂණ තුන. ත්‍රිලක්ෂණේ. එයින් අනිත්‍ය වෙන් කරගෙන අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරනවා. ඒක නිකම් මෙනෙහි කරනවා නෙමෙයි. නුවණින් දකිනින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ යම් කිසි යෝගාවචරයේ සමාධි භාවනා වඩලා කසින ආලෝකයක් උපදවාගෙන කසින ආලෝකය මේ ශරීරයට විහිදුවනවා. විහිදුවලා ශරීරයේ තියෙන සතර ධාතු වෙන් කර ගන්නවා. එක එක ධාතුවක තියෙනවා ලක්ෂණ 6ක් 2ක් 2ක් 2ක් කියලා 12 ආකාරයක්. ඒ ලක්ෂණ අනුව ධාතු සතර වෙන් කර ගන්නවා. ඊළඟට රූප කලාප වෙන් කර ගන්නවා. එසේ රූප කලාප සියල් එක්කාසු කළොත් 23ක් සාමාන්‍යයෙන් පොදුවේ ගැනෙනවා. එක සංඛාණයක 22යි ලැබෙන්නේ පොදුවේ ගන්නකොට 23ක් තියෙනවා. ඒ මේ රූප කලාපයක් පාසේ පාසා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක. කර්මජ කලාපයන් හිතේන ජීවිතේන්ද්‍රිය. ප්‍රසාද රූපානුව චක්කු සෝත, ධාන, જીවහා, කාය, හදේ මේ ආදී ප්‍රසාද රූප ඒවත් සියල්ල එක්වාසු කරගන්න. ඒ වගේ මේ සෑම රූපයක්ම විනිවිද දකිමි. මේ බිඳෙන බිඳෙන ආකාරයේ නුවණින් බලමින් අනිත්‍යයට හරවනවා. මෙන්න රූපං අනිච්ඡන්ති. රූපය අනිත්‍යයි කියන නුවණින් මෙනෙහි කරන එක සැරයක් නෙමෙයි. සියවර දහස්වර එකක් එකක් ගානේ අනිත්‍ය ලක්ෂණ දන්වනවා. ඒ වගේම වේදනාව වේදනාව නම් මෙතන හඳුන්වන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියන වේදනා තුනයි. එය අනුභවන බෙහෙදයෙන් තුනයි. ඉන්ද්‍රිය බෙහෙදෙන් පහක් වෙනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය කියලා. ඒ වගේම දොරටු වශයෙන් එනවා ඒක නිස්පර්ශ වශයෙන් එනවා හයක්. චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදි වශයෙන්. ඒ සෑම වේදනාවක්ම එකක් එකක් ගානේ අර කෂිනා ලෝකය හෘද වස්තුවට යොමු කරලා ඒ හෘද වස්තුවේහි මේ වේදනාව සහිත සිත වැඩ කරන ආකාරයෙන් නුවණින් බලමින් වේදනාව එකක් එකක් ගානේ අනිත්‍යයට හරවනවා. ඒ වගේම සංඥාව. සංඥාව කියන චෛතසික ධර්මයේ අරමුණු වශයෙන් හයකට බෙදෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. ඒ මේ සංඥාව එකක් එකක් ගානේ වෘද්ධවස්තු රූපයට කෂණාලෝකයේ විහිදුවලා එක ත්‍රිලක්ෂණයට හරනවා සංඥාවෙන් කරගෙන. සංඛාර සංඛාර කියන එකේ අවස්ථා කීපයක් තියෙනවා. මෙතන සංඛාර නමින් ගැනෙන්නේ සැබවින්ම චෛත්‍යක 52 අතුරින් වේදනාවයි සංඥාවයි ඉවත් කොට ඒවා වෙන නිස්කන්ධ වශයෙන්ගත් නිසා ඉතිරි ඡායසික ධර්ම 50. ඒ තමයි එතන සංඛාරා කියලා හඳුන්වන්නේ. එනම් පස්ස, චේතනා, ඒකාංගතා, ජීවිතේන්ද්‍රය, මානසිකාරය, විචාරක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. අකුසල පැත්තෙන් මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්චය, ලෝභ, ditthi, මාන දෝෂ ඉස්සා මච්චරේ කුක්කුච්ච තේන මිද්ද විචිකිච්ඡ එතන 14 එතන 13 මේ 11යි ඊළඟට මේ සෝබන සාධාරණ සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්තර මධ්‍යස්ථා හතයි කායපස්සද්දි චිත්තපස්සද්දි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උද්දුකතා චිත්ත උද්දුකතා 12යි. එතන 19යි ශෝබන සාධාරණ. පඤ්ඤා ඉන්ද්‍රියයි. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනයි. කරුණා මුදිතා දෙකයි. සියල් එක්වාසු කරා 50යි. මෙන්න මේ 50ට කියනවා සංස්කාර කියලා. ඒවත් අර වගේ මුර්ධවස් රූපේට ආලෝකයේ විහිදුවලා සිතක් සිතක් ගානේ වැඩ කරන ඒ කියන්නේ මනෝද්වාරික සිත් පෙළේ පංචද්වාරික සිත් පෙළේ කුසල චිත්වල අකුසල සිත්වල ඔක්කොම බලනවා විපාක සිත් ක්‍රියා සිත් ඔක්කොගේම තියෙන ඒ සංස්කාර එකක් එකක් ගානේ බලනවා ඒ බලමින් එකක් එකක් නිලක්ෂණයෙන් නංවන අනිත්‍ය ලක්ෂණය නංවනවා විඥාන කියන තැනත් විඥානයේ කෙනෙක් හිත එකක් ඒක කුසල විඥාන, අකුසල විඥාන, විපාක විඥාන, ක්‍රියා විඥාන කියලා ධාතු වශයෙන් උත් හතරකට බෙදෙනවා. ඒ හැර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන කියලා හයකට බෙදෙනවා. ධාතු වශයෙන් උත් හතකට බෙදෙනවා. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා. ඒ සීළු ආකාරයෙන් බෙදි බෙදි යන මේ සිත විඥානයයි. ඒ සිත එකක් එකක් ගානේ නුවණින් බලමින් අනිත්‍ය ලක්ෂණයට හරවනවා. මෙන්න මේ ස්කන්ධ පහ තණ්හාවෙන් හා ditthියෙන් අල්වා ගන්න ලැබූ බැවින් උපාදානස්කන්ධ කියලා හඳුන්වනවා. ඉතින් ඉමේසු පංචසුපාදානස්කන්ධයේ සුඛවදා ලේකයි. උපාදානස්කන්ධ පහෙහි අනිත්‍ය ලක්ෂණය බලමින් සිටිනවා. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණ ස්කන්ධ වලට නම් වා බැලීමට කියනවා අනිත්‍ය සංඥාව. ඊළඟට අනාත්ම සංඥාව. අර වගේම ආරණ්‍ය, රුක්ක මූල, විවේකස්ථාන තුන් ස්ථානින් තැනකට වෙලා භික්ෂුන් වහන්සේ නුවණින් නැවත නැවත සැලකනවා. චක්කුන් අනාත්තා, චක්සු ප්‍රසාදය අනාත්මයි කියලා මෙනෙහි කරනවා. රූපං අනාත්තා, රූප වර්ණ රූපේ අනාත්මයි මෙනෙහි කරනවා. සෝතං අනත්තා සද්දා අනත්තා සෝත ප්‍රසාදේ ශබ්ද රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා ගානං අනත්තා ගන්ධා අනත්තා ගාන ප්‍රසාදය ගන්ධ රූපේ අනාත්මයි කියලා මෙනෙහි කරනවා ජීවහා අනත්තා රස අනත්තා ජීවහා ප්‍රසාදය රස රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා කාය ප්‍රසාදය ස්පර්ශ රූප තුන අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා මනෝ අනත්තා ධම්මානත්තා චිත්ත සංතතිය එවාගෙම සිතට වෙන අරමුණු ධර්ම අරමුණු සියල්ල අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා මෙන්න මෙහෙම මේ ආයතන 12 ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි මෙන්න මේ 12 තමයි ඉති අජ්ජාත්මික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විරති මේ ආධ්‍යාත්මික ආයතන 6ක් බාහිර ආයතන 6ක් අනත්ත වශයෙන් බලමින් වාසය කරනවා එයින් චක්ෂු ප්‍රසාදය කියන්නේ රූප දැකීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදය තමයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි සෝත ප්‍රසාද රූපය. මිහිරි රස විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි ගාන ප්‍රසාදය කියන්නේ. රසවිඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි දිවහා ප්‍රසාදය කියන්නේ. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව තණ්හාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි කාය ප්‍රසාදය කියන්නේ. දැන් චක්සු ගෝලයේ තුල චක්සු ප්‍රසාද රූපේ පිහිටා තියෙනවා. චක්සු ප්‍රසාද රූපේ ඇසුරු කොට රූප 54ක් පවතිනවා. එවාගෙම කන් බිලයේ තුල තමවම් මුන්දක ආකාරයෙන් පිහිට රෝම රහණක් ආශ්‍රිතව සෝත ප්‍රසාදේ පිහිටා තියෙනවා. සෝත ප්‍රසාදයට පරිවාර වශයෙන් රූප 54ක් පවතිනවා. එවාගෙම නාසිකා සිදුරු දෙක මුල හරියේ එළු කුරේක ආකාර සටහන් ඇති තැන ශබ්ද අරමුණු වැඩ ගැනීම ප්‍රසාද රූපේ තියෙනවා. ඒක අර වගේම මිහිරි මේ මිහිරි ගන්ධය මිහිරි ගන්ධය විඳ ගැනීම ආශා නොදවම් කොට ඇති කර්මයෙන් හටගත් ප්‍රසාදේ. ඒ වගේම දිව අග ළඟ අර රස විඳ ගැනීමේ ආශාන දහං කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් වශයෙන් විභා ප්‍රසාදේ පිහිටා තිබෙනවා. මේ විදිහටම කාය ප්‍රසාදේ සකල ශරීරයේම හිස සමින් ඉහළට නම් එසකෙස් හැර නියපුතු අග හැර ශරීරයේ දියලිතම් කියනවා නම් සම්කබලියාදී ඒවා හැර අභ්‍යන්තර බාහිර සියලුම ශරීර අවයවයක සීතල උණුසුම වැඩ ගැනීම, තද ගති මුරුදු ගති වැඩ ගැනීම, සෙලවෙන ගති වැඩ ගැනීම මේ ප්‍රසාද රූපයේ තියෙන. ඒක ස්පර්ශ නිඳ ගැනීමේ ආශා නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් ප්‍රසාද රූපයක්. දැන් එතකොට මෙන්න මේ මනෝ කියලා සඳහන් කළේ චිත්ත සංතතිය. ඒ චිත්ත සංතතියේ සාමජ්ජනම් භවංගන්තු මනෝ ద్వාරන්ති උච්චති කියලා සඳහන් වෙනවා ආවර්ජණයට ආසන්න භවාංග සිතට කියනවා මෙතන මනෝද්්වාරය කියලා. ඒ මනෝද්්වාරය ඒ වගේම ආවර්ජනයේ පටන් ඒ නාම ධර්මක් එතන මන මන ආයතන හැඳින්වෙනවා. ඒවත් හරවනවා ත්‍රිලක්ෂණයේ මේ අනත්ත් ලක්ෂණයට. ඒ වගේම ධම්ම කියන්නේ සිතට අරමුණ වෙන ධර්ම. සිතට අරමුණ ධර්ම කියන කොටස් හයක්. පසාද, සුක්ම රූප, චිත්ත, චෛතසික, පඤ්ඤාති නිබ්බාන කියලා. දැන් නිර්වාණයයි පඤ්ඤාත්යයි අනත්ත ලක්ෂණය නිර්වාණය අනත්ත වශයෙන් බලන්න පඤ්ඤාත්ය අනත්ත වශයෙන් බලනවා. පඤ්ඤාත්ති කිව්වේ ලෝක සම්මුති දේවල්. එතකොට මේ ධර්ම අර මිනිසියල්ලත් අනත්ත වශයෙන් බලනවා. මෙහෙම ඒ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අනාත්ම වශයෙන් බැලීම අනත්ත් සංඥාවයි. ඊළඟට අසුභ සංඥාම දේශනා කළා. අසුභ සංඥාවනෙමින් දේශනා කළේ භික්ෂූන් වහන්සේ දෙපතුලේ පටන් ඉස දක්වා සමෙන් වැසවි ඇති මේ රූපකය තුල තියෙනවා කොටස් 32ක් ඒක හරියට දෙකෙන් කට බැඳලා තියෙන මල්ලක ධාන්‍ය වර්ග රාශියක් මිශ්‍ර වෙලා තියෙනවා වී කියනවා හා කියනවා මුන් කියනවා මෑයට කියනවා එවාගෙම තව තව අබ තියෙනවා නොඑක් නොඑක් જાති කියනවා ඉතින් ඇස් තියෙන මිනිසෙක්, ඇහැ පේන මිනිසෙක් සහ ඒ ඒ වර්ග අඳුනා ගන්න මිනිසෙක් මේ මල්ල දෙහැර බලන මේ තියෙන්නේ LV. මේ තියෙන්නේ V. මේ තියෙන්නේ මුං ඇට. මේ තියෙන්නේ මෑ ඇට. මේ තියෙන්නේ තල ඇට. වාගේ මේ තියෙන්නේ සහල් ඇට. එකක් එකක් ගන්න වෙන් කරලා බලනවා වාගේ මේ ශරීර අභ්‍යන්තරයට අර ආලෝකයේ විහිදුවලා ඒ කොටස 32 බලනවා. කේශ ලෝම නියද සම්මස්නහර ඇට ඇති මිදුළු වකුගඩු හදමස අක්මාව දලඹු සෙවිය ඇලදින පපුමස බඩවැල අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මල හිස්මොල පිත් සෙම් සරව ලේ දහදිය මේදතල කඳුළු උරුමු තෙල තෙල සොටු සඳ මිදුළු මුත්‍රකේල කොට්ටාත් එකක් එකක් ගානේ බලනවා ඒවා එකක් එකක් ගානේ වර්ණ වශයෙන් අසුබයි සතහන් වශයෙන් අසුබයි ගන්ධ වශයෙන් අසුභයි, ආස්ත කුණප වශයෙන් අසුභයි, පිහිට්ටන් වශයෙන් අසුභයි. මේ දෙයට අසුභතාව මෙනෙහි කරනවා. ඒක තමයි අසුභ සංඥාව. එතකොට අසුභ සංඥාව පිළිකුල් වශයෙන් වඩනකොට ප්‍රථම ධානයක් උපදිනවා. ඒක හරවනවා ඊළඟට විපස්සනාවට. එහෙම නැත්නම් ඒ අසුභ අරමුණු අතරින් නීල පීත ලෝහිත ඕදාපි කියන වර්ණ කසිනානුව කසින ධානයක් වඩන්න පුළුවන්. එසේ නමුත් මෙතන හඳුන්වන්නේ අසුභ වශයෙන් බැලීමයි. ඒකටන සමිඥානික අසුභ කියලා. ඒක අසුභ සංඥාව. ඊළඟට මේ ශරීරය ගැන අර වගේම ආරණ්‍යක වෘක්ෂ මූලයක විවේකස්ථානයට වෙලා මේ ශරීරයේ ආදීනව මෙනෙහි කරනවා. ආදීනව කියන්නේ ශරීර මූණ පාන්න සිදුන විපත්ති. නොයෙක් රෝගාබාධ විපත්ති මෙනෙහි කරනවා. ඒක කියනවා ආදීනව සංඥා. ඒක කියනවා රෝගාබාධ 48ක් දේශනා කළා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, දහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුද්ධා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, පිලාසෝ, සෝසෝ, අපමාරෝ දද්දු කණ්ඩු කච්චු නකසා විතක්කිකා ලෝහිත පිත්තම් මදුමේහෝ අංසා පිලකා භගන්දලා චිත්ත සමුට්ඨානාබාධා සෙම්ම සමුට්ඨානාබාධා වාත සමුට්ඨානාබාධා සංනිපාතිකාබාධා උපපරිණාම රාජ්‍යා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපාක්‍රමිකාබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්නං jigacchā pipāsā uccāro upassāvo ඒ කරුණු 48ක් තියෙනවා. ඒ කාලේ දැන් නම් ඊට වඩා 480කටත් වැඩි. එතකොට මේ කියන ආපදාවන් එකක් එකක් ගානේ ආදීනව මෙනෙහි කරනවා. මේ කයෙහි චක්ෂු රෝග හට ගන්නවා ආදීනව ආදීනව. මේ කයෙහි සෝත රෝග හට ගන්නවා ආදීනවයි ආදීනවයි. කොහොම එකක් එකක් ගානේ සලකනවා. ඒකට කියනවා ආදීනව සංඥා. හතරවෙනි එක පස්වෙනි එක පහන සංඥා. පහාන සංඥා නමින් හඳුන්වන්නේ වික්ෂුන් වහන්සේට නැත්නම් බෞද්ධයාට යෝගාවචරයාට හිතේ පහළ වෙන විතර්ක තියෙන අකුසල විතර්ක. ඉදානන්ද භික්ඛු ඉදානන්ද භික්ඛු uppannam කාම විත්තක්කං නාදි වාසේති පජහති විනෝදේති ඥාන්තිේ කරෝති අනභවං ගමේති. තමන්ගේ සිතේ කාම විතර්ක ඇති වෙනවා නම් රූප කාම ගැන, ශබ්ද කාම ගැන, ගන්ධ කාම ගැන, රස කාම ගැන, පොට්ටබ්බ කාම ගැන කාම වස්තු ගැන ඒවා සම්බන්ධව සිත් නිතර නිතර පහළ වෙනවා නම් නොලැබූ දේවල් ලබන්න, ලැබූ දේවල් ආරක්ෂා කරන්න, ලැබූ දේවල් රස විඳින්න නිතර නිතර හිත පහළ වෙනවා නම් කාම විතරක. ඒක නොයෙක් මුහුණු වලින් එනවා. ඒ මේ කාම විතරකයක් හිතේ පහළ වුණා නම් නාදි වාසයේ ඉවසන්නේ නැහැ. පජහති පයින් ගහලා දාන්න වගේ ඉවත් කරනවා. විනෝදේති අය උපදින් නැති තරමට යටපත් කරනවා. යන්ති කරෝති කෙලවරම කර දානවා. අනභාවං ගමේති කවදාකවත් ඒක පවතින්නේ නැති මට්ටමට විනාශ කර දානවා. ඒ වගේම හිතේ පහළ වනානම් ව්‍යාපාද විතරකයක් තරහක් වෛරයක් ක්‍රෝධයක් හිංසාකාරී සිතක් පහළ වනානම් ඒක තේරුම් අරගෙන නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමීති ඒ තරහම, ඒ ද්වේෂය හිතේ තියාගන්න කිසිසේත් කැමති නෑ. ඉවසන්නේ නෑ. ඒ ගැන ඉතින් ඉවත් කරන්න මේ හිතේ බලවත් ඕනකම ඇති වෙලා පජාති අර වගේ පයින් ගහලා ඉවත් කරන වගේ ඒක තල්ලු කරනවා. විනෝදේති නැවත උපදින් නැති හැටේටම නැති කර දානවා. යන්ති කරෝති වි අන්ති කියන එක යන්ති කියන්නේ විශේෂයෙන් කෙලවර කරනවා. අය කවදාකවත් පහළ නොවෙන්න එක කෙලවර කර දානවා. අනභාවංගමේති විලක්වත් ඉතුරු නොවි නැවත නූපදනා හැටියටම ව්‍යාපාදේ යටපත් කරනවා. ඔය වගේම විහිංසා විතර්ක අනුන්ව සලන්න පෙලන්න බනින්න ගහන්න අනුන්ට හිංසා පීඩා කරන් හිත පහළ වෙනවා. ඒ හිත පහළ වුණාම ඒ හිත විචාරකේ දැනගෙන ඒක අර වගේම ඉවසන්නේ නැතුව හිතින් ඉවත් කරන්න බලනවා. ඒ වගේම ඉවත් කළම දානවා පජහටි. විශේෂයෙන් ඉවත් කරනවා. නැවත නූපදන ආකාරයෙන් විනාශ කරනවා. ඒ වගේම කෙලවර කර දානවා කවදාකවත් පහළ නොවන තත්ත්වයකට හරවනවා. මේ වාගේ උපන්න උපන්න සියලෝම අකුසල විතර්ක ඒ ඒ තනදීම අර වගේම විනාශ කරන්න පුරුදු වෙනවා. මේකයි පහන සංඥාව. ඒක සිදු කරන්නේ කොහොමද? අර වගේම සමාධි ආලෝකයේ උපදවලා ඒ සමාධි ආලෝකයෙන් වස්තු රූපයට ආලෝකයේ විහිදුවලා ඒ ඒ ධර්මතාවන් තෝරා ගන්නවා. ඒ කියන්නේ අර කාම විචාරකය, ව්‍යාපාද විචාරකය, විහිංසා විචාරකය තවත් තවත් අකුසල සිතිවිලි. එකක් එකක් ගානේ ඒක හරවනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ලක්ෂණ හතරට. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ හතරට නම් කරනවා. එසේ නැන්වීමේදී ඒ විචාරකය සම්පූර්ණයෙන් හිතන් යටපත් වෙනවා. නිදසුනක් කියනවා නම් යම් කිසි කෙනෙකුට යම් දෙයක් ගැන ආශාවක් ඇති වුණා. ඒක තෝරගන්නවා මෙන්න ලෝභ හිතක්. මෙන්න ලෝභ හිතක්. ඒ ලෝභ හිතේ තියෙනවා ධර්මතා 20ක්. ඒක හිතින් අල්ලා ගන්නවා. මේ ලෝභ හිතේ තියෙනවා නැත්නම් කාම විතරක සිටේ තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද මෙතන 13ක් තියෙනවා. මෝහ, අහිරික, අනුත්ථාප, උද්දච්ච හතරක් තියෙනවා 17යි. ලෝභය තියෙනවා, ditthිය තියෙනවා 19යි, සිතත් එක්ක 20යි. ඒ ඔක්කොම අර ගලක දාලා අමරන්න වගේ හිතින් විනාශ කරනවා. ඒ කියන්නේ හිතේ පහළ වුණානේ ලෝභසිත, මෙන්න ලෝභසිතක්, ලෝභසිතක් අරමුණු කරගන්නවා. ඊළඟට මේ ලෝභ මේ නැත්තම් මේ කාම ස්පර්ශය, කාම මේ වේදනාවක්, කාම සංඥාවක්, කාම චේතනාවක්, කාම ඒකාග්‍රතාවක්, කාම ජීවිතේන්ද්‍රයක්, කාම මනසිකාරයක් එකක් එකක් ගන්න ඉතලා එකක් පාසාම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි කියකිය හිතින් එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවනවා ත්‍රිලක්ෂණයට අසුභ සංඥාවටයි එතකොට ඒක සම්පූර්ණයෙන් අර ගලක දාලා අමරන්න වගේ ඒ විකාරක සහගත සිටිවිල්ල සිතින් සම්පූර්ණ ඉවත් වෙනවා. මෙන්න මේ විදිහට උපන්න උපන්න අකුසල චේතනාවන් ඒ ඒ චිත්තයට අනුරූපව චිත්තචෛත ධර්මයන් වශයෙන් වින් කරගෙන ත්‍රිලක්ෂණය නම් වමින් ජය ගැනීම තමයි පහාන සංඥා. ඊළඟ විරාග සංඥා. අර වගේම ආරණ්‍ය වෘක්ෂ මූල විවේකස්ථානයකට වෙලා කලකනවා මෙහෙම. ඒකං සම්සං ඒකං පනීතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බූපදීපට නිස්සග්ගෝ සංහකියෝ විරාගෝ නිබ්බානං මේ නිවනේ අනුශාසනෙහි කියීමයි ඒකං සම්සං ඒකං පනීතං මේ නිර්වාණය ඒකාන්තයෙන් සාන්තයි ප්‍රණීතයි මක් නිසාද සම්බ සංඛාර සමතෝ නැවත නැවත මේ මේ දුක්ඛ සත්‍යය සකස් කරන සංස්කාරයන්ගේ සංසිඳීම සංස්කාරයන්ගේ සංසිඳීම ඒකාන්තයෙන් සාන්තයි ප්‍රණීතයි. සම්භූපදි පටිනිස්සග්ගෝ සීල උපදීන් අත්හැරීමේ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. තණ්හා කරයෝ 108 ආදාරන් තෘෂ්ණාවගේ ඡයවීම නම් වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. විරාගෝ මේ ලෝකයෙන් ලෝකේට ඇති සියලු අරමුණු වලින්ම ඉවත් වීම සංගෝ නිවන කාන්තෙන් සාන්තයි ප්‍රණීතයි. නිබ්බානං කෘෂ්ණාට අරමුණු නොවන කෙලස්කිනි නිවෙන නිබ්බානේ ඒකාන්තයෙන් සාන්තයි කරණීයයි. ඔය විදිහට නිර්වාණ ධාතුවේහි අනුශාසනීය කරනවා. ඒ සබ්බ සංඛාර සමත කියන්නේ සංස්කාර ධර්ම ශනියක් ශනියක් පාසා උපදිනවා බිලෙනවා. සංස්කාර කිව්වාම සංපත සංකාර. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල සංපත සංකාරය. එයින් මෙතන ගැනෙන්නේ ලෝකෝත්තර චිත්තචෛතසික ධර්ම සහ නිර්වාණය ඇර ලෞකික ධර්ම සියල්ලයි. ලෞකික වශයෙන් 81ක්, චෛතසික 52ක්, රූප 20ක් තියෙනවා. ඒ ඔක්කොම සංකත සංකාරයි. ඒවා එකක් එකක් ගානේ හරවනවා අර වගේම මේ ඒක සම්පූර්ණ එක නැති බව ඒක සංසිඳීම නිබ්බාණය ශාන්තයි ප්‍රණීතයි කියලා අවබෝධ කරගන්නවා මෙනෙහි කරනවා කොහොමද ඒක නැති අවස්ථාව කියලා කියන්නේ? නිර්වාණ ධාතුවේ සංස්කාරයන්ගෙන් තොරයි. දැන් මාර්ගසිතෙන් ඵලසිතෙන් නිර්වාණ අරමුණු කරනවා. ඒ නිර්වාණ ධාතුවේ නැහැ අරමුණක් ගන්න සංස්කාර අරමුණක් නැහැ. නිර්වාණය අසංකතයි. ඒ නිසා නිර්වාණයේ සංස්කාර අරමුණෙන් තොර බැවින් ශාන්තයි ප්‍රණීතයි. සම්භූපදි පටිනිස්සග්ග උපදි කියන જાති හතරක් තියෙනවා. කන් කාමෝපදි, කන්දෝපදි, කෙලේශෝපදී අபிසංඛාරෝපදී කියලා. උපදී જાති හතරක් වෙන ලෝකේ. කාමෝපදී කියන්නේ කාම තෘෂ්ණාවට නම. කන්දුපදී කියන්නේ පංචස්කන්ධයට නම. කෙලේශෝපදී කියන්නේ 1500ක් කෙලෙස්. අபிසංඛාරෝපදී කියන්නේ කුසල කුසල කර්ම සම්භාරය. මේ සියල්ලම රහත් මඟ නුවණින් ජයගත්තා. ඒක තමයි සම්බූපදී පටිනිස්සග්ග කියවේ අත්හැරියා. කාමච්ඡන්දේවත් කාම තෘෂ්ණා සම්පූර්ණයෙන් එතනින් ඉවත් වෙන අනාගාමී වෙනකොට ස්කන්ධ උපදී ස්කන්ධයන් පිළිබඳව තණ්හා දිත්‍යමාන සියල්ලම ප්‍රහාණය වෙනවා ඒ වගේම කිලේශ උපදී සියලු කෙලෙස් සතර මාර්ගාඥාණයෙන් අහෝසි වෙනවා අபிසංස්කාර උපදී මින් එහාට විපාක දෙන්න තියෙන සීලම කුසල අකුසල කර්ම අහෝසි වෙනවා එයින් කන්දුපදී රහත් වෙලා ස්කන්ධ වශයෙන් පාකින අපේ නම් පාන තුරු එදාට ඒක අවසන් වෙනවා. මේක සංසිඳීම නම් වූ නිර්වාණය සාන්තය ප්‍රණීතයි. 108 108 ආදාරණ තෘෂ්ණාවගේ ෂය වීම නිර්වාණය සාන්තය ප්‍රණීතයි. 108 ආදාරණ තෘෂ්ණාව කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තෘෂ්ණාවෙ තුන් තුනක් තියෙනවානේ. එය චක්ඛු, සෝත, ගාහන, જીවහා, කාය, මන ආධ්‍යාත්මිකාන හයෙන් වැඩි වුණාම 18ක් වෙනවා. බාහිර ආයතන හයෙන් වැඩි වුණාම 18ක් වෙනවා 36යි. ඒක තුන් කාලයට වැඩි වෙනවා අතීත අනාගත වර්තමාන 108යි. මේ සංක්ෂේපයෙන් 160 දරුන් තෘෂ්ණාව කියවෙන හැටි. එහි සංසිඳීම වූ නිර්වාණය සාන්තය ප්‍රණීතයි. විරාග නමින් එතන හැදින්වෙන්නේ මේ ලෞකික අරමුණු සියල්ලෙන් හිත වෙන්වීමයි. ලෞකික අරමුණේ තමයි හැමදාම සිත පවතින්නේ. ඒ ලෞකික අරමුණු වලින් සම්පූර්ණයෙන් හිත පරාවර්තනය වෙලා වෙන් වෙලා නිර්සාන්ත වූ නිර්වාණ ධාතු අරමුණු කර ගැනීම තමයි විරාග සංඛ්‍යාත කියන්නේ. විරාග. ඒකේ තියෙනවා කය විරාග, අච්ඡන්තු විරාග කියලා දෙකක්. කය විරාග කියන්නේ නාම රූපයන්ගේ ශනික ශනික බිඳි බිඳි යාම. අච්ඡන්තු විරාග කියන්නේ නිර්වාණය. අච්ඡන්තු විරාග. ඒ නිර්වාණය සාන්තය ප්‍රණීතයි. නිබ්බාන. ඊටකොට මේක නිර්වාණ ආනිසංස මෙනෙහි කිරීමේ සිටීමයි කියන්නේ උපසමානුස්සති භාවනාවට. ඊළඟට නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියන්නේ ওই විදිහමයි එක වචන ඇගෙනස තියෙන්නේ. විරාග කියනවා වෙනුවට නිරෝධ කියන වචනේ වෙනස වෙනවා. එතකොට ආරණ්‍යක රුක්ක මූලයක විවේකස්ථානයකට වෙලා මේ නිර්වාණ ධාතුවේ සාන්ත ප්‍රණීත බව මෙනෙහි කරනවා. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. සියලු උපදීන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. සීල තෘෂ්ණාවගේ ඡය වීම නම් වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. ඒ සීලම නාම රූප සංස්කාරයන්ගෙන් තොර වූ නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. මෙම නිරෝධ සංඥාව අනුව අර නිර්වාණ ධාතුවේහි ආනිසංස මෙනෙහි කරනවා. ඒක නිරෝධ සංඥාවයි. සම්බලෝකයේ අනිබරත සංඥා කියන්නේ කෙලින්ම විපස්සනාවක් ඒක. යේ ලෝකේ උපාදි උපාදානා චේතසෝ අදිඨානා විනිමේසානුසයා තේ පජහන්තෝ විරමසින්න උපාදයන්තෝ මේ ස්කන්ධ ලෝකයේහි මේ ස්කන්ධ ලෝකයේහි මම මාගේ කියා ගනු ලැබෙනවා යමක් මම මාගේ කියා ගනු ලැබෙන්නේ පංච උපාදාන ස්කන්ධේමයි යේ ලෝකේ උපායු පාදා කන්දා චේතසෝ අදිඨානාබි නිමේසානුසය යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිඨානාබි නිමේසානුසය මේ ස්කන්ධය පිළිබඳව තණ්හාවෙන් දික්තියෙන් ගනු ලබන මේ ස්කන්ධයන් පංචකයේ ස්කන්ධ පංචකයේ කෙරෙහිම චේතසෝ සිතේ අදිඨාන අබිනිවේෂානුසය ඒ කියන්නේ අදිඨාන කිව්වෙත තණ්හාව. අබිනිවේෂ කිව්වෙ දිට්ඨිය. එතකොට සංහාවයි දිට්ඨියයි මේ පංචස්කන්ධය අරමුණු කරනවා. එතකොට ඒ මේ ඒ ප්‍රහාණය සඳහා වෑයම් කරනවා. එතකොට මේ ලෝකේ උපාය උපාදාන අචේතසෝ අදිඨාබනාභි නිමේෂානුසයත් ඒ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ. ඒ සංනාදිත්‍ය දෙක දුරු කරනවා. විරමති ඒකට ඇලෙන්නේ නැතුව අත්හරිනවා. ඒක අල්ලන්නේ නැතුව අත්හරිනවා. ඒ කියවේ කෙලින්ම උපාදාන ප්‍රහාණය. උපාදාන ප්‍රහාණය සිදුවෙන නිකන් නෙමෙයි. අර වගේ සමාධි භාවනා වඩලා විපස්සනා ඥාන වඩලා මාර්ග ප්‍රතිලාභේ. මාර්ග ප්‍රතිලාභයෙන් උපාදාන ප්‍රහාණය වෙනවා. එයින් දික්ඛ උපාදානේ සෝතාපට්ටි මාර්ගයේම යටපත් වෙන ප්‍රහාණයම වෙනවා. කාමෝපාදානය නැන් සංහාව මාර්ග 40න් කොටස කොටස විනාශ වෙනවා. ඒ කියන්නේ අපාගාමී අකුසල් සිදු කිරීමට හේතු වෙන තෘෂ්ණාව සෝතාපට්ටි මාර්ගය. කාම භවයේ එකවරක් උපදීම එකවරක් වඩා ඉපදීමට හේතු වෙන තෘෂ්ණාව සකදාගාමී මාර්ගය. අනාගාමී මාර්ගයෙන් සියලුම කාම තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. ඊළඟට අරහත් මාර්ගයෙන් භව තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. අවස්ථා හතරෙන් ඔය මොන විනාශ වෙනවා. ඒ දෙක තණ්හා දිට්ඨි. ඒකට මේක තමයි මේ සම්බන්ධව මනසකාරයේ තමයි සබ්බ ලෝකේ අනිබිරත සංඥා. නිස්කන්ධ ලෝකේ නොඇලීමේ සංඥාව. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියා දේශනා කළේ මේ ලෝක ධාතුවේ තියෙන සංස්කාර මොනවාද? අර මුලින් සඳහන් කළ සංකත සංකාර. එනම් හේතුයෙන් හටගන්න සියල්ල. අවිද්‍යාපච්චා සංඛාරා කියන ටික පමණක් නෙමෙයි හේතුයෙන් හටගන්න චිත්ත චෛතක රූප. මේ සියල්ලම සංකත සංකාරයි. ඒ සම්බ සංකාරේහි අට්ඨියති හරායති දිගුච්චති. ඒ කියන්නේ සමත වශයෙන් ආලෝකේ වඩලා ඒ නාම රූපයන් පිළිබඳව යථාර්ථයේ දකිනකොට අට්ඨියති ඒවා ගැන බලවත් කලකිරීමටපත් වෙනවා. හරායති දිගුච්චති එයින් ඇලවෙනවා. එවාගෙන් පිළිකුල් කරනවා. දිගුච්ඡති කියන්නේ ඥාණයෙන් පිළිකුල් කරනවා. අර කියනවනේ බහතුපාඨාන ඥාන ආදීන ඥාන මුංචිතු කම්මිතා ඒ අවස්ථාව තමයි ඔතන හඳුන්වන්නේ. එතකොට මේ සංස්කාරයන් පිළිබඳව පීඩාවටපත් වෙනවා. අත්යේ තියෙන පීඩාවටපත් වෙනවා කියන්නේ එපාම වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ලැජ්ජා වෙනවා. පිළිකුල් වෙනවා. ඒක තමයි මේ අද තුනේ කිව්වේ. ඒකට විපස්සනා ඥාන අවස්ථාවක්. අන්නේ සත්‍යයටපත් වීම කියනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. ඊළඟට ආනාපාන සතිය දේශනා කළා. ආරණ්‍යයකට වෘක්ෂ මූලයකට විවේකස්ථානයකට වෙලා යෝගාවචරයා උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. සිහියෙන්ම ආශ්වාස ගන්නවා සිහියෙන්ම ප්‍රශ්වාස ගන්නවා නාසිකාග සිහිය පිහිටුවාගෙන දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස ඒ අනුව නුවණින් තේරුම් ගන්න. කෙටි ආශ්වාස කෙටි ප්‍රශ්වාස නෝනින් තේරුම් ගන්නවා. ආශ්වාසයේහි මුල මැද අග තියෙන අවස්ථා තුන නාසිකා දොරටුවේම නුවණින් දකිනින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ආශ්වාස ප්‍රශ්වාසයේහි සංසිඳීම දකිනින් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරනවා. ඔය අවස්ථාවට එනකොට ධානලාභී වෙන අවසానයි. ඒ ධානලාභී වූ යෝගාවචරයා ධාන චතුර්ථයේ සතරම පදනම් කරගෙන ඊළඟ ධානයේහි අභ්‍යන්තරයේ තියෙන වේදනාවන් අල්ලා ගන්නවා මෙනෙහි කරනවා. පීතිපටි සංවේදී පීති ශීර්ෂයෙන් වේදනාව සෝමනස් වේදනාව මෙනෙහි කරනවා. එවැගේම සුඛපටි සංවේදී ඒ තියෙන සෝමනස් වේදනාව ප්‍රථම ඥානයේ ဒုတိ ය ඥානයේ තෘතිය ඥානයේ සෝමනස් වේදනාව තියෙන එක මෙනෙහි කරනවා. චතුර්ථ ඥානයේ උපේක්ඛා වේදනාව මෙනෙහි කරනවා. ඒ වගේම චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාරකේ වේදනා සංඥා දෙකනේ ඒ මෙතන වේදනාව මෙනෙහි කරනවා. පස්සම්බයං චිත්ත සංකාරං ඒ කියන්නේ වේදනාව එන්න එන්න සංසිඳන හැටි නුවණින් බලමින් මෙනෙහි කරනවා. ඔන්න ඔය සතර ආකාරයෙන් වේදනානුපස්සනා වශයෙන් ආනාපාන සතිය වඩනවා. චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාධං චිත්තං විමෝචයන් චිත්තං කියලා සතර ආකාරයෙන් චිත්තානුපස්සනා වඩමින් ඥානපාන සතිය වඩනවා. ඒ කියන්නේ සිත අරමුණු කරනවා. සිත අරමුණු කරනවා සිතේ ප්‍රීතිමත් බව අරමුණු කරන අභිප්‍රමෝදයන් චිත්තා. සිත සමාධිමත් සිත අරමුණු කරනවා සමාධහන් චිත්තා. එවාගෙම ඒ ඒ නීවරණයන්ගෙන් සිත වෙන් වෙන හැටි විමෝචයන් චිත්තා. මෙනෙහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස ආනපාන සතිය වඩන මේ ලවඩ ලොකුම දහලාභී ඉඳගෙනයි. ඊළඟට ධම්මානුපස්සනාවට හැරෙනවා. අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිච්චසමුදානුපස්සී. එතකොට ආනාපාන සති ධ්‍යාන ශයල් ලබාගත් යෝගාවචරයා නාම රූප සියල්ල නාම රූප වශයෙන් දැකලා එවන් හේතුඵල සම්බන්ධතාවලුන් දැකලා එක එක නාමයක් රූපයක් ගණනේ කියන ලක්ෂණය රසය පච්චුපට්ඨානයේ පදක්ඛානයේ කියන හතර ආකාරම නුවණින් තේරුම්ගෙන එක එක රූපයක් එක එක නාමයක් අර වාගේම අනිත්‍ය වශයෙන් බලනවා ඒකයි අනිච්චානුපස්සී විරාගානුපස්සී කියන්නේ ඒ අනිත්‍ය කියන්නේ එකම තවත් වචනයකින් බලන විරාග වශයෙන් විරාග කියන්නේ ශනික ශනික වශයෙන් මේක බෙදෙන හැටි බලන නිරෝධානුපස්සී ඒ චිත්තචෛතසික රූපයන්ගේ නිරෝධය බලමින් වාසය කරනවා පටිනිස්සංගානුපස්සී ඒ සියල්ල අත්හැරීමේ ඒ සියල්ල අත්හැරන ආකාරයේ නුවණින් දකිනින් ආස්වාස ප්‍රස්වාස ආනපාන සතිය වඩනවා. ඒ කියන්නේ ආරිහත්යේ දක්වා ආනපාන සතිය වඩන හැටි. මේ බොහෝම සංක්ෂේපයෙන් මේ නම් මාත්‍රය කියුනේ. එතකොට මේ 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩන හැටි ආනාපාන සති නම් වූ දසවෙනි සංඥාව භාවනාවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතිය හෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස නිකුණු උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙයාසි තානං කෝපනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස නිකුණු ඉමා දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිච්චසම්භේයාති මේ අවසාන බුද්ධ වචනේ එතන ප්‍රකාශ වුණා ආනන්දයේ මේ ආනන්ද ඉස්තරයන් වහන්සේ මේ දස සංඥාවන් ගිරිමානන්දිස්වරයන් වහන්සේ සමීපයට පැමිණ දේශනා කරතොත් ඒ ගිරිමානන්දිස්වරයන් වහන්සේ දස සංඥා ඇසීමෙන් ඒ රෝගාබාධ සම්පූර්ණයෙන්ම නිදානිය සමගම සුව වෙනවා. කියන එක සාහිතක කොට අනද මාහිමියන් වහන්සේට ඒ දේශනේ පැවරුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැළියා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙතට වැඩම කළා භාග්‍යතුන් වහන්සේගෙන් මේ දේශනේ අසාගතව ප්‍රකාශ කරලා මුල සිට අඟ දක්වා ඒ ලෙසටම දස සංඥාව දේශනා කළා. දස සංඥාව අහගෙන අහගෙන යනකොට ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ රෝගාබාධය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා යටපත් වුණා සංසිඳුණා. ඒ සංසිඳුණා පමණක් නෙමෙයි. ඒ දස සංඥාව ශ්‍රවණය කරමින් ඉන්නකොට ඒ රෝගාබාධයෙන් නැගිට හා සමානවම සියලු කෙලෙසුන්ගෙන් අතමිදී සතර මඟ පත සතර ඵලානුක්‍රමයෙන් අරිහත් බෝධියෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා. මේ තමයි ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ කායික රෝග සෝයයි මානසික රෝග ක්ලේශ රෝග සෝයයි කියන දෙකම සිද්ධ වුණේ දස සංඥා ශ්‍රවණය කිරීමෙන්. මේ දේශනාව අංගුත්තර නිකාය දසක නිපාතයට ඇතුළත් දේශනාවක්. මේක අපේ සතර බණවර කියන පිරිත් දේශනාවටත් අයිති පිරිත් පොතට අයිති. මේ දේශනයේ විශේෂයෙන්ම අද කාලේ රෝගාබාධිතයන්ට අසනීපකාරයන්ට දේශනා කරලා වහාම සුවපත් වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඇතම් රෝගීන් බොහෝ වේදනාවෙන් පීඩා වෙමින් ඉන්නකොට මේ සූත්‍රය තුන් සැරයක් නැත්නම් ඊට වැඩි වාරයක් එක වේලෙම දේශනා කරනවා. රෝගියා වහාම සුව වෙනවා. ඒ තරමට පුදුම බලයක් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන රෝග සුව කරන්නට. මේ සඳහන් වෙන්නේ භාවනා කර්මස්ථාන 10ක්. එයින් අසුභ සංඥාව කියන භාවනාව කෙලින්ම ප්‍රථම අධ්‍යාන උපදින භාවනාවක්. ආනාපාන සතියේ ධ්‍යාන හතරක් උපදවන භාවනා කර්මස්ථානයක්. අනිත් සියල්ලම වැටෙන්නේ විදර්ශනා භාවනාවට. එතකොට ප්‍රථම ධ්‍යාන ලැබුවා, ආනාපාන ධ්‍යාන ලැබුවා, ඊට පස්සේ හැරෙන්නේ විපස්සනාවට. නිසා මෙතන සඳහන් වන්නේ සමත පූර්වාංගම විපස්සනා සහ කෙලින්ම විපස්සනා භාවනා වැඩෙන කර්මස්ථාන. ඒතර මේ දේශනාව තුලින් ඒ පූජනීය ධිරමානන්ද ස්වාමින් වහන්සේට සරුව රෝග සුවනා කවදාකවත් නැතේ රෝගයෙන් හට නොගන්නා තත්වයටම රෝග සුවනා පමණක් නෙමෙයි තමන් වහන්සේ 1500ක් කෙලෙස් රෝගද සංසිඳුවාගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අපිත් මේ සූත්‍ර දේශනේ භාවිතා කරන්නට ඕන. මේ සූත්‍ර දේශනේ කටපාඩම් කර ගැනීම නිතර නිතර භාවිතා කිරීමක් නිසා දස සංඥා භාවනා සම්බන්ධව අපේ චිත්තසංතානයේ භාවනා කුසල් වැඩෙනවා. මේ තේරුම දැන ගැනීම නිසා අපට වඩාත් මේ ආනිසංස දකින්න ලැබෙනවා. නිසා මේ දස සංඥා භාවනාව අපේ දස සංඥා මනසිකාරය වඩන්නට අදිෂ්ඨාන කරගනිමු. දැන් මේ සඳහන් වුණු දස සංඥා භාවනා සම්බන්ධව යම් යම් කරුණු දෙවනුව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙයි. දැන් හෙට දවසේ සීල භාවනාව තියෙනවානේ. මේ අවස්ථාවල අර තියෙනවා මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමේ වේලාවක්. ඒ වෙලාවට පුළුවන් මේ සම්බන්ධව කරුණු තව ඉවරදි කරගන්න, පැහැදිලි කරගන්න. ඒ ශාන්ති නායකයන් වහන්සේ මෙසේ අවුරුදු 45ක් තිස්සේ එක්කෙනාට දෙන්නට 10 දෙනාට 20 දෙනාට 100 දෙනාට දහස් ගණන් දෙනාට ධර්ම දේශනා කිරීම වශයෙන් 45 අවුරුද්ද ඇතුළත සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් ජනතාවට අමා මහ නිවන සාක්ෂාත් කර දුන්නා. එතකොට මේ විදිහට විශාල ජනකාවකට මඟඵල නිවන් සුව සාදා දුන්න සරුවක්යන් වහන්සේ අනාගතයේ බලා පහළවන අපවැන්න උඳ පිහිටවනු පිණිසයි සුවාසෝදහ සද්ධාම් කඳ දේශනා කොට වදාළේ. ඒ සරුවක්යන් වහන්සේ ලොවට වැඩසලසලා දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නෙවෙන්නසේ අනුපාදිසේසු පරිනිර්වාණය නිවන්තර වැඩියා. පාතන් වහන්සේලා අද පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකයේ කර්මාරූපෝ මිය පරලෝකියා. වැඩිහිටි විහාරස්ථාන, රාජධානි උයන්පොකුණු මාලිගා නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ සාරකා මහා පෘථිවි, මහා සාගර, මහා මේරු පර්වත වැනි විශාල වස්තු කල්පාන්තයේදී විනාශ වෙනවා. ඒ වගේම ගෙවල් දොරවල්, ගෙද කඩන්, යාන වාහන, ඇඳුම් පැළඳුම්, මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතින් බොලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන මේ ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ඇතිව නැසෝ යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙත් නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසෙන් නොපවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙකම නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී බෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්තේ අමා මහ නිවනටපත් වේවදාලා සතර තරණේ කළ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් පාරමී බාටපත් වී නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ආදී වශයෙන් ඇති පරමා ධර්මයන් අරමුණු කර ගනිමින් පැතු බෝධියෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. අද උදෑසන පටන් පින්වත් පිරිසක් අටසිල් සමාදන්ව විශේෂ භාවනාමය ප්‍රතිපatti සංධානයේ යෙදුණා. දැන් මේ මොහොතේ තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා බුද්ධ පූජාට සහභාගී වුණා. ඒ වගේම සුළු වේලාවක ධර්මානුශාසනයකට සමන් දුන්නා. දාන, සීල, භාවනා වශයෙන් කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණා. දානෙන් අලෝභය, සීලෙන් අදෝසය, භාවනාවෙන් අමෝහය කුසල මූල තුනක් අපි දිනු කරගත්තා. අලෝභයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අදෝසයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අමෝහයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග ආත්මයෙන් දිනු කරගත්තා සීල සමාධි ප්‍රඥා වඩමි නිසා මේ දිනු කරගන්නා ලද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක් ධර්මයන් වැඩෙන ප්‍රතිපatti මූලක කුසලය බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝ පූජාවක් වේවා ගුරු පූජාවක් වේවා පාරමී පූජාවක් වේවා මේ කුසල සම්භාර ධර්මය නමින් මේ පල්ලෝගේ මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් පස් වීමෙන් ඒ සෑම දිනකද දෙලව ජයගෙන පතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලය මෙසින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා ධ්‍යාන අභිඥා විදර්ශනා ඥානයෙන් වැඩෙත්වා ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිත අහිත නැදහස් සෑම සත්‍යතමේ කුසලයේ ලොවේ ලෝතුරා සුව පිණිස හේතු වේවා එම කුසලානුසංස බලයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් එනි ජහාරස්ථානයේ වැඩෙන්න පූජ්‍ය නාවතුන්නේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රධාන මේ සංඝ පිරිසට වාගේ මෙහි භාරකාර මණ්ඩලයේ සැමට වාගේම මෙමි ස්ථානයේ අද සීල භාවනා පිළිවෙත් වූ සැමට දානෝපස්ථාන සංඝෝපස්ථාන ආදී පැවැත්වූ සැමට එවාගේම දැන් මේ මොහොතේ මේ බුද්ධ පූජා ධර්මානුශාසනය සවන් දුන් සෑම දිනාටම මේ වාරය අපට මේ රටට පැමිණීම සඳහා පූර්ව අනුග්‍රහය සැලසූ පින්වත් මහින්ද මහත්මයාට එතුමාණන්ගේ පවුලේ සෑම දෙනාට එවාගේ පින්වත් චන්ද්‍ර හරදාස මෙතුමාණන්ට මේ පවුලේ සැමට සාදු කියා සිත් පහදෝගා සැමට මෙලොව වශයෙන් නිරෝගී සුවයෙන් දින්කස් සත වර්ෂාධික කාල දීර්ඝවස ලැබේවා කායික මානසික සනසිල්ලේ ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා දෙලෝ සුභසත සැලසේවා පැතුම් බෝධියෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේ සනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමා මහ නිවන් සූපිනිස හේතු ආශනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ස්ථාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ස්ථාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්මානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ යාමහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමායේ ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්චිස්සාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්ති භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කමමේ ධම්ම සම්දිත්තික කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතම් අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත් අනුත්තර සාදු සාදු සාදු දවස පුරා අපවිසින් රැස්පත් කරගත් සියලු කුසල සම්භාර ධර්මය මෙම ස්ථානයේ වැඩෙන පූජ්‍ය විජිත ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසට මෙම ඕස්ට්‍රේලියා මහාද්වීපය හා ශ්‍රී ලංකාද්වීප, තායිලන්ත, බුරුම රට ආදී හැම රටකම වැඩෙන සියලුම සංඝ රත්නයටත් කුසල් මේ පුණ්‍ය ලාභයේ අත්පත් කර දෙමින් අනුමෝදන් කරමින් දස පුණ්‍යක්ඛ්‍යා වස්තු වැඩෙන හැටියට වන්දනා කරෝ මම මේ කියන වගන්තිය කියා අපේ ඉදිරියේ අනන්ත ගුණ ඇති අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයේ වැඩින්න ආකාරي සිතින් අරමුණු කරගෙන වඳිමු ඕකාස වන්දාමි බන්තේ අවසර ස්වාමීන් වහන්සේ මම වන්දනා කරමි මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං මා විසින් රැස් කරගන්නා ලද පින ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වනසේක්වා සාමිනා කතං කුඤ්ඤං මයිහං දාතබ්බං ස්වාමීන් වහන්සේලා රැස් කරගත් පින මට දෙනසේක්වා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි ඕකාශ ద్వාරත්ථයේන කතං සම්බං අච්චයං කමත මේ භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මාගේ තුන් දොරින් සිදු වූ සියලු පමාවරදට සමාවනසේකවා ඕකාශ කමාමි භන්ති අවසර ස්වාමීන් වහන්සේ මමද සමාවෙමි සාදු සාදු සාදු මහා සංඝරත්නයේ වෙනින් පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු අද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ